උන්වහන්සේ සමාපත්තියකට සමරද සිටියේ. කතා කෙරෙන්නේ නැහැ. ඒකද හිත අසතුටුයි. ඊළඟට ආනන්ද හාමුදුරුවෝ ළඟට ගියා. උන්වහන්සේ සල්ප වශයෙන් ධර්මී. ඒකට කැමති නෑ. ඊළඟට සරිත් හම්බුර ළඟට දෙන්නේ. මට පිළිගන්න මතක නෑ. සරිත් හම්බුර විස්තර වශයෙන් ධර්ම දේශනා කරනවා. ඒකට කැමති නෑ. ඉවා පිළිගන්න කිව්වයි. ඒ මොහොත චෝදනාවක් වශයෙන් බුද්ධඝාතක සාන්තේ ළඟට ගිහිල්ලා මේ කාරණේ කිව්වා. ඒක අපි කිව්වා බුදුරජාණන් වහන්සේ ආදාලේ කොහමද? ඕරාම නේතන් අතුල නේතන් අධ්‍යතනාමුර නින්දන්ති කුමි පාපීනං නින්දන්ති බහුභාවිනං විතභානීති නින්දන්ති නත්ති ලෝකේ අනින්දිතෝ ඕරාණං ඒකං අතුලං අතුල මේක ඉස්සර කාලේ කොහොමමයි මේක අධ්‍යතනාමය මේ අද ගමනක් නෙවෙයි ඉස්සරත් උරදු තමයි සත්වයේ නින්දන්ති කුමි මාසීනං කතා නොකර කිසිම මූර්තව ඉන්න තැනැත්තාට දුක් කියනවා නින්දා කරනවා නින්දාස්ති බහුභාවිකාන් බොහෝ කතා කරන කෙනාට දුක් කියනවා හිත බහින්ති නින්දාන්ති ප්‍රමාණයට කතා කරන කෙනාට නින්දා කරනවා නැත්නම් ලෝකේ අනිද්දිතෝ ලෝකේ නින්දා නොලැබී කෙනෙක් නම් නැත එළ බුදුහාමුදුරුවෝ අදහනවා දැන් එහෙම මිතභාවිතා කියන මේකේ හොඳ ගුණයක් වුණා. කතා කළ යුතු අවස්ථාවේදී අපි ගන්නු අපේ ගෙදරට එනවා කවුරු හරි. තමා මිතභාවිතය ගැන සලකන කෙනෙක් වශයෙන් මේ ගෙදරට ආපු අය තමයි කතා කරන්නවත් නෑ. දිව බලාගෙන ඉන්නවා. ගුණයක් නෙවෙයි. ඒක ගුණයක් නෙවෙයි. ඒකනේ කතා කරන්න දෙන්නේ නැහැ. මට උත්තර කතා කරන්න බෑ කියලා පැත්තකට වෙලා ඉන්නවා. ඒක වැරදි. එතකොට ඒගොල්ලන්ට සංග්‍රහයක් කළා වෙන්නේ නැහැ. තමන්ව බලන්න න්යාය, තමාව මුණ ගැටෙන්න දා, තමන් ඉන්න තැනකට ආව, ඒ අයව පිළිගන්නට ඕනේ, කතා කරන්නට ඕනේ. ඒ වුණ සතුට කරන්නට ඕනේ. එහෙම නැත්නම් තමන් හිතභාවී කියලා දුන්නාගෙන පස්සට අපිට අපිට වෙලා ඉන්නේ එක සුසුදු. අන්න ඒකයි හිතභාවිකා ප්‍රතිરૂපතාය මේ ප්‍රමාණයට කතා කරන කෙනෙක් කියන මේ මුහුණවර කලඳගත්ත අසම්මෝධන සීලතා සතුටු ස්වාමීන් කතා නොකරන බව කියන එක ප්‍රෝතනවා අසම්මෝධන සීලතාවන් කියනවා. එනිසා කවුරු හරි එහෙම කරන්න දෙපා. මේ කවුරුහරි ගෙදරට ආවම Taman කුස්සියට වෙලා ඔහු ආවද කියලා ගමන් යන්නවත් නැතුව ඉන්න එක නෙමෙයි. මේ වෙලාවට ඇවිල්ලා කතාවක් පහක් කරලා ඕනනම් කියත හැකි. Taman දෙන්න හදිසි වැඩක්. එහෙම නැත්තම් උන් කියන්නේ නරකයි වෙයි. එහෙම කියලා පුළුවන් කොහොමද කටයුතු කියලා කතා කරන ගැඹුර. එහෙම නැතුව විතභාන්තා ස්වરૂපයේ ගත්ත ඒ මුදලා සිටීම ඒකයි විතභාන්තා ප්‍රතිරූපතාය අසම්මෝදන සීලතා වන්ති. ඊළඟට සම්මෝදන සීලතා ප්‍රතිරූපතාය මායා කාපේයන්චේ වන්ති. සම්මෝධන සීලතා කියන්නේ මේ සතුටු සාමීචී කතා පවත්වන ස්වરૂපය පෙරදගත්ත මායා සාධ්‍යය මොකද Taman කැමති මේ සමා සම්මෝධනය කියන්නේ සතුටු සාමීච අනිත්‍යය සතුටු වන පරිදි කතා කරන එකයි බුදුරජාණන් වහන්සේ බොහෝම අන්‍යයන්ගේ සිද්ධාත් ආකාරය ඒකයි. මහන්සේ පළමුවෙන්ම කතා වික්‍රම මහන්සේලා උන්වහන්සේ ළඟට ගිහින් ඉඳලා පස්සට විසි හැටියේම උන්වහන්සේ කතා කරන කොහොමද මහණෙනි? ගමන ගමන් මෙහෙට විඩාව ආහාර පාන මගදී ලැබුණා කරදරයක් වුණා ආදි වශයෙන් කතා ඒ මහන්සේගේ ඒ සතුට සාමිච්ච කතා ඒ වගේ සතුටු ස්වාමීන් කතා කිරීම හොඳ එකක්. නමුත් මේ සතුටු ස්වාමීන් කතා කිරීමේ ස්වરૂපය හත්ත තමා තුළ ඇති මායා පාඨය කියන මේවා සමහරවල් මොකක්ද මායා කියන්නේ? මායා කියන්නේ නැත් ඇති දොස් සංගවන බව. කතා වෙන්නේ තම කතා තුල කතා කරන්නා තුල මේ කියන නරක ගති නැtei කියන බව ඒකනත්තාගේ සිතට දෙන්න ඒ වගේම තමා තුල නැති නිදයක් තමා තුළ ඇතෙයි කියන බව ඒ අසන්නන්ට අඟවන පරිදි කතා කරනවා ඒ සම්මෝධන සීලතා ප්‍රතිરૂපතාය මායා සාඨේයං වංචේති මායා සාඨේයංච වංචේති ඊළඟට එනවා නිග්‍රහ වාදිතා ප්‍රතිરૂපතාය වරුත වාචතා වංචේති නිග්‍රහ වාදිතා කියන්නේ විග්‍රහ කරන බව විග්‍රහ කළ යුත්තේ මොනවටද? පාපය. බෞ කරන්නාට නෙවෙයි. පාපය. වරදක විග්‍රහ කළ යුතුයි. විග්‍රහ කොට කතා කළේ. පාපෙහි බොත්තක් කිය යුතුයි. ඒකයි විග්‍රහ කරනවා. නමුත් ඒ විග්‍රහවාදික විග්‍රහ කරන බව කියන මේ මුහුණුවර පැලඳගත්ත පාපයට විග්‍රහ කිරීම කියන මේ ස්වરૂපය සැලඳගත් පරුස වාචතා පරුස වචන දැන් අපි ගන්නෙමු අපේ දරුවා විසුණු මහන්සේලාගේ නම් ශිෂ්‍යයා යම් යම් වැරදි කරන අවස්ථා ඒ වැරදි කරන අවස්ථා වලදී වරදෙහි දුක්ඛ කතා කරන්න ඕනේ වරදේ දුක් දක්වා කතා කිරීමයි වැරදි කළ තැනට කල්ප වචනයෙන් දැනගැනීමයි කියන්නේ දෙකම එක නෙවෙයි. නමුත් බොහෝ දෙනා ඒ වැරද්ද වෙනවා කියන දෙලුවට කරන්නේ කල්ප වචනයෙන් දැනගැනීම. ඉතින් සමහර විට ඇහුවොත් ඇයි එහෙම කළේ නෑ එයා වැරද්දක් නිකලේ කියලා. වැරද්දක් කළා මේ වැරද්ද වැරද්දේ දෝෂය ඉන්නේ දක්වන්නේ. කොහොමද දක්වන්නේ? සමාත් වරදක් කරමින්. සමාත් වරදක් කරමින් සමාත් පරිශවක් කරමින් ඉතින් කවුවත් අහනවාද? කවුද අහන්නේ? ඉතින් අපි පරිශ වචනේ අපේ ධර්මයේ කරපු වරදකට ඔහුට දැනගැනුනම ඔහු ඒක පිළිගන්නේ නැහැ. ඒ මොකද Taman Taman වරදක් නකරන්නේ. Taman වරදක් කරමින් ඉන්නේ. තව කෙනෙක්ගේ වැරද්ද පෙන්වන්න. Taman නිර්දෝෂී නෑනේ. වර්ත වචනේ කියන එක දෝෂයක්. Taman කවුරු පාවිච්චි කරා. ඒක දෝෂයක්. මව කීවත්, යා කීවත්, සහෝදර සහෝදරිය කීවත් කවුරු කීවත්. ඒක දෝෂයක් වරදක්. වර්ත වචනේ වංශවචනය කියන එක වලකී වැලකී යුතු එකක්. ඒ විදිහට නම් කියන්නේ ත්‍රිං කෙනෙකුගේ වරදක් මේ තවත් වරදකින් පෙන්නන. ඒක වැරදි. ඒකට වැරදි දෙකක් කියලා. වැරදි දෙකක් කවදාවත් හරි වෙන්නේ නැහැ. නේ? වැරදි දෙකක් එකතු වුණාම හරි වෙනවා නෑ. වැරදි තවත් <laughs> ඒ ඒ නිසා මෙහෙම වැරදි කළ යුතු නැහැ. ඒක මේ දරුවන් සිටින මව්පියන් ශිෂ්‍යයන් සිටින ගුරුවරයන් ගුරුවරින් හොඳට සැලකිය යුතු කරුණක්. පරසවචනයේ මේ වරමේ දොස් දැක්වීම වෙනුවට පාවිච්චි කළ යුක්ක් නෙවෙයි. වන්නේ දුෂ්කර. ඒක පෙන්වන්න. සමහර විටක කෙනෙක් වැරදි කරනකොට ඒ වැරද්ද දුක කල්හි කෙනෙකු සිතන්නට ඕනේ අනිත් කෙනෙක් සිතන්නට ඕන. මේ කල වරදෙහි තිබෙන වරපතලකම මොහු එතරම් දන්නා කෙනෙක් නෙවෙයි කියන බව පිළිගෙනයි ඒ ඒ අවවාදයේ අනුශාසනය කරන්නේ. ඒ නිසා ඒ නිග්‍රහ වාදිතා ප්‍රතිරූපතාය හරිත වාචිතා වංචේති කියන මේ වංචක ධර්මයෙන් අපි වෙනවා. පාප ගරහිතා ප්‍රතිරූපතාය පරවර්ජාන ප්‍රතිකා වංචේති. දැන් ඒක පාප ගරහිතා පාපයට ගරහා කිරීම කියන මේ මොහොනවල කලඳගත්ත පරවච්ඡාන් පස්සේ අනුන්ගේ දොස් දක්නා බල සමහරට නවතන සමහර විට හැබතිස්සේ බලැස්ති අනුන්ගේ දොස් දක්න පරවච්ඡාන් පස්සේ නිච්ඡං විඥාන සංයමෝ ආත්‍යා පස්ස වක්ඛන්ති කාරාකෝ ආසවක්ඛයා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. සරවඥාන් පස්සිස්සේ කියන්නේ අනුන්ගේ වැරදිම බලන නිත්‍යං උද්ධාන සංයම එමෙ එහෙම දැකලා කොච්චරවත් ඔවුන්ගේ වැරදිම කියන්න ස්වභාවයේ ඇති පුද්ගලයා තමන්ගේ මුළු කාලයම යොදවන්නේ අනුන්ගේ වැරදි බලන්න කොහොමද තමන්ගේ වැරදි කොහොමද පේන්නේ අනුන්ගේ වැරදීන් සොයන බවම තමන්ගේ වැරද්දක් ඒ මොකද තම සමාධිය බලන්නේ නැහැ නේද? ඔහු බලන්නේ අනුන් දිහා. අනුන් දිහා බලන්නේ. තමන් දිහා බලන්නේ නැහැ. මොකද තමන් දිහා බලනකොට තමන්ට කාලයක් ඉතිරි වෙලා නැහැ නේ. අනුන්ගේ වැරදි බලන්න මේ කාලය යොදලා තියෙන්නේ. මේ සමාධිය බලන්නට වෙලාවක්. සරලජ්ජාව පස්ස නිත්‍යං ධ්‍යාන පදිනෝ ආසය තස්ස වන්දන්ති ඒ පුද්ගලයාගේ ස්වභාවයෙන්ම අපට ලැබී තිබෙනවා ආශ්‍රව ධර්ම කාමාශ්‍රව භවආශ්‍රව විචාශ්‍රව අවිචාශ්‍රව කියන මේවා ඒවාට මොකද වන්නේ ඒවා ලැබෙනවා ආශ්‍රය තස්ස වන්දන්ති එතකොට ආශ්‍රමය වැඩෙනකොට ආශ්‍රම ප්‍රතිපක්ෂ ධර්ම නියමනවා. දැන් අපට කියන්නේ ආශ්‍රමයන් නැඩවීමට ඒ ආශ්‍රම ප්‍රතිපක්ෂ වූ කුසල ධර්මයන් වඩන්නට. ඒකට කාලයක් නැහැ. එන් සම්කරවන්නේ ආතයා සත්‍ය වද්ධන්ති ආතවා සත්‍ය වද්ධන්ති ආතවා රචනේ ආතවා සත්ත වද්දම්පි ආරාසෝ ආසවක්ඛ ආශ්‍රවය වැඩෙන ඒ නිසා මොකද වන්නේ හෙතම ආශ්‍රවක්ෂයෙන් ආශ්‍රවක්ෂය කියන්නේ රහබවින්නේ ආරා ආරා කියන්නේ දුරයි ඉතා දුරයි හොඳු වෙනවා ඈත් ඉන්නේ නැත්නම් ඈත් වෙනවා තමා ලම් විය යුතු වෙන්නේ ආශ්‍රවක්ෂය කරලා නමුත් වන්නේ ඒ ආත්මවත්ය කෙරෙහි ඈත් වෙන මොකද හේතුව ආත්ම ධර්මයන් පරිදි ඒ නිසා අනුන්ගේ දුක් දැකීම නෙවෙයි සිතීම නෙවෙයි කරන්නේ අන්‍ය දුකක් දැක්කම නම් Taman කියන දේ පිළිගන්නා කෙනෙකු වෙතෝ ඔහු කෙරෙහි කරුණාවෙන් වැරද්ද පෙන්වා දීම නම් සත්පුරුෂ ගතිය. ඔබ මේ කළ වැඩේ වැරද්ද. ඒක පෙන්වා ඒක ඔබට බොහෝ කලක් අහිත පිට පවත්නා එක. කියලා එහෙම කියත හැකි. එහෙම නැතුව ඒ අයගේ වැරදිම සොයන කාලයේ තමන්ගේ ජීවිතේ පවත්වා ගන්නට පවත්වා ගන්න යතොත් සමාජයේ වැරදි සොයා බලන්නට තමයි ඉඩක් ලැබෙන්නේ. ඒ නිසා ඒ ඒ ගැතිය නැතිව ඒ පාප මේ පාප ගරහ කරන ස්වરૂපේ අන්‍යයන්ගේ වැරදිම සොයන්න යන්නේ නැතිව පාපයට ගරහ කරා. ඒකට කමක් නැහැ. පාපය දැක්කාම ඒක වරදක් කියලා දෙනවා. ඒක හොඳයි. නමුත් ඒ අනුන්ගේ වැරදිම හේද භවයේ කියන එකයි මෙතන ඒක එතකොට වැරදි සොයන එක්කනට නැති වැරදි දක්ින්නට ලැබෙනවා එද දෙයෙන් ඔහු කරපු හොඳ දේ වැරදි කියන්නේ කුලානුද්යතා ප්‍රතිදුක්කතාය කුලමච්චරියන් වද්දේ කුලානුද්යතා කියන්නේ තමාට ආධාරූපකාරී කරන තමාට දායකකම් කරන බෞද්ධ දායක කුලේ මේ කුලයා කෙරෙහි අනුද්යතා කියන්නේ දයාව පැවැත්වීම, මෛත්‍රිය පැවැත්වීම වික්ෂුන් වහන්සේ කරන එක. නමුත් ඒ කුලානුද්යතා කියන කුලයා කෙරෙහි මේ දයාව ඇති බවයි කියන මේ ස්වરૂපය සැලකගත්ත කුල මාත්‍රය තමාව ලබනවා. කුල මහත්කමේ කියන්නේ කුල මච්චරියේ කියන්නේ වික්ෂුන් වහන්සේට සමාජ දායකය වෙන වික්ෂුන්ට දායකත්වම් කිරීම ඒ නොකමැති වෙන බව ඇතන් විටක සමහර පාන්සල් වල ආමුදුවරු අපි ගන්නේ මේ ගමේ තියෙන පාන්සල් මේ ගමේ පාන්සලේ සමාදායකයෝ ගමේ පන්සලේ ආම්පුරුවන්ට සම්බු. නමුත් සාහිත්‍යයා ඇතන් විටක සිටිනවා වෙනත් පන්සලක වැඩ සිටින භික්ෂුන් වහන්සේලා වැඩනවා දානක් දෙන්නට. ඒකට මේ ආම්පුරුවන්ගේ අවසරයක් Tamanට ඕනේ නැහැ. ඒ මොකද ඕනේ නැත්තේ? තමා මේ සංවිධායකයන් කියන්නේ පන්සලක එක පන්සලක ඉන්න හාමුදුරුවෝ නෑ කාහට වුණත් බම් දෙන්නට පුළුවන් බව ගාව ගායකේ තමන්ට තිබෙනවා ඒක තමන් වඩන වල බම් දෙන්න ඒක මොනිවත් නෑ විසින් වහන්සේලා ඉන්නවා සමහර විටක ඒ ගායකයාට විරුද්ධ අන්‍ය ගායකයන් උසු ගන්නන විසින් වහන්සේලා ඉන්නවා ඒ දායකයාට විරුද්ධව ඒ පන්සලේ ආම්දුරු ක්‍රියා මොකද එන්නන්නේ කුරාන් දායකයා කියන මේ මූරුව ඒ දායකයා නැත්තම් නරක වෙයි මේ වෙන වෙන ආම්දුරුන්ට දුස්සීලාම්දුරුන්ට දායකම් කරන්නට කියන ආදි වශයෙන් නොඑක ඒවා කියලා මේ දායකයාට විරුද්ධව ක්‍රියා කරනවා ඇතිවන්න කුලමච්ච. ගහ භයානක. ඒ කුලමච්චරිය ආවාස මච්චරිය කියන මේ දෙක. ආ මේ ලාභ මච්චරිය කියන තුනම හේතු කොටගෙන විපතටපත් වූ කෙනෙකු පිළිබඳ කතාව තමයි අර ලෝකක හාමුදුරුවන් පිළිබඳව ඉන්නේ. මෙන්න අහලා තිබෙනවා ලෝකක හාමුදුරුවෝ කියන්නේ කාශ්‍යප බුද්ධ ශාසනය පැවති කාලයේදී ඉතා හොඳට සීලවත් සිටිහාමුදුනම උන්වහන්සේ වැඩ සිටි පන්සලට දිනක් රහතන් වහන්සේ නමක් වැඩියා. ඒ වැඩිය සවස් කාලේ ආගන්තුක නමක් එදා කැඳපිලා ආපසු යන්නට වඩින්නට ඒ වෙලාවේ පසුවදාට දානයට ආරාධනා කර සිටි දායකයෙක් ඇවිල්ලා හිටියා. ඒ ගැන මතක් කරගන්න. මේ හාමුදුරන්ට කියන පන්තිල හාමුදුරන්ට හෙට දානයට අපේ ගෙදරට මේ ආගන්තුක හාමුදුරුන් සමග වඩින්න. පන්තිලේ හාමුදුරුවන් ජීවිත මේකට මුල වුණේ නැහැ. කවදා එහාට වඩින්නට අර හම්බුව නිදාගෙන ඉන්න කාමරේ ළඟට ගිහිල්ලා මොළොත සංඥාවක් කළා මේ යනවා ඒ සම්මුතිය අනිත් හම්බුව මේ සංගතියා දායකයයි දෙන්නේ දායකයා බලාපොරොත්තු ඉන්න දෙනමක් අදීවි කියලා එක නමයි වඩින්නේ එහෙනම් මොකද ස්වාමී අනිත් නම කො ඔබ කොහොමද හැදුනාට ඒ ආමුදුව මේ මං එනකොට නිදි මොකද ධායකයා කලෙක් කරන්නේ මේ හම්බුන් කියන්නේ ධායකයා එහෙම කලෙක් වෙන්නේ නැහැ ධායකයා කිව්වා ස්වාමීන් වහන්සේගේ ගමන් විඩාව නිසා වන්න පුළුවන් තවත් නෑ ඔබ වහන්සේ වරන් ගන්න ඒලා කියනවානේ ඒලා වරදොරන තාත්තරේ හොදලා මේ සංකලේ වැඩ සිටියේ හාමුදුරුවන්ට පිළිගන්වන්නට කියලා පාත්‍රයේ පුරා දාමයේ බෙදලා දුන්නා. මේ හාමුදුරුවෝ වතර මට වදින තම හිතනවා. දැන් මේ ධායකයාගේ මේ ධානයක් ඉන්නෝ හාමුදුරුවන්ව පංචමයෙන් ඉවත් කරගන්නට බැරි වෙයි. මිනිත්ම රැඳෙන්නට බැරි නෑ. කියලා මොකද කළේ අතරමඟදී පාත්‍රයේ තිබුණු පිළිත්තේ දාන විදිමැලයකට හැදුවා. හිස් පාත්‍රය අරගෙන ගියේ. එතකොට හාමුදුරුවන්ට ඇති වුණා ගායකයන්ගේ හාමුදුරුවන් කෙරෙහි දැනෙන්නට පුළුවන්. ඒ නිසා ඇති වුණා කුලවත්කමිය. මේ හාමුදුරුවෝ දානේ නැතනින් ලැබුණොත් මේ දානේ රසමතවලින් යුක්ත ආහාරයක් මේ ගැන ආසාවෙන් මෙතනම දැල්වේවි ලාභ මච්චරිය ඊළඟට මේ ආවාසයේ රැඳී සිටීදී මෙතන ඉවත් කර ගන්නට බැරි වෙයි. ආවාස මැත්තේ. මේ තුනම අරහම්දුරෝ මේ හම්දුරන්ගේ පිට දැනගත්තා. ඒ හින්දාත් ඔය හම්දුරන්ට මේ හම්දුර හිතක් දැනගන්නට පුළුවන් රහතන් වහන්සේ නම. සාන්දරම මහන්සේ ලැබියා. කියන්නවත් නැති. මොහොත නැත්තම් සිදුවන විපත මීට වඩා බරපතලයි. මොකද උන්නේ? හොඳ සිල්වත් භික්ෂුවක් එහෙත් මේ කරපු අපරාධයේ හේතු කොටගෙන නිරෙහි උපන්. බුද්ධාන්තරයක් නිරෙහි දික්විඳ. බොහොම දුගී පෞලක. මවකගේ කුසේ උපන්. ඒ තැනත්තා තමයි දෝෂක කියන්නේ. පසුව සරිත් හාමුදුරළඟ මහණ වුණා. පින්න පාත්‍රේ වදිනවා. නමුත් පාත්‍රය පිළිලයි කියලායි පෙනෙන්නේ බෙදන්නට යන අය. කිස් පාත්‍රය අරගෙන පන්තරට ආපසු එන්නේ. ඒ තරම් තත්ත්වයක් ඇති වුණා. පිරිනිවන් පාන දිනෙහිදී තමා කරින් හාමුදුරුවෝ පින්න පාත කරගෙන ඇවිත් තමන් වහන්සේගේම ළඟ තබාගෙන වළකන්නට කියලා කීරණේ රහත් ලෝකක හාමුදුරුවෝ. එදයි උපතිරෙන්නට ආහාරක් ලැබුණා. අනේ ඒ නිසා ඒ ඒ කුල මත්කරිය කියන එක. බොහොම බහා. ඒ තාලේ ඒව අපට ඇති වෙන්නට පුළුවන් ගිහියන් වශයෙන්. ඒ නිසා අපද මේ කියන ගති වලින් පරිස්සම් වෙන්න ඕනේ. මත්කරිය කියන එක භයානකයි. අනුන්ට ලැබෙන්නට තියෙන ලාභය කවදාවත් බලක් ගන්න. අනුන්ට ලැබෙන්නේ. හරි අන්‍යයන්ට ලැබෙන ලාභය පිළිබඳව ඇත්තට යුතු නෑ ඒ විදිහේ මසුරුකම් ඊර්ෂ්‍යා ඒවම ඒ උනුන්ගේ කාටහරි දෙන්න කවුරු හරි කැමති නම් අපි මොනවද කරන්නේ ඊට නමුත් අප පරිස්සම් වෙන්න අප දෙන එක සලකා බලා දෙත හැකි සුදුසුකම් දෙන්නට පුළුවන් සුදුසුකම් නිසුදුස්සෙකුට වෙන කවුරු හරි දෙන්නේක Taman බලස්වන්න කියලා. ඒකද සමාජ නිසුදුස්සු කියා පෙනුනට හේතනත්තා සලකන හැටියට සුදුසුයි. ඒ නිසායි දෙන්නේ. ඒ තනත්තා තුළ ඒ වස්තුව පිළිබඳව තිබෙන මතුරුකම ලෝභය අත්හැරලා ඉන්නේ. ඒක බලස්වන්නේට Taman සිදු කරගන්නා වරද. අපි අද එතනින් නවත්තමු අනිත් දවසේ එතන සිදු කරමු.